සිටි. ඒ වගේම හෙළ මියසියේ අලුත් ගමන් මගක් හොයාගත්තු හොයාගන්නට විහිස වුණු නිර්මාණකරුවෙක්. සුනිල් සාන්තයන්. ඔහු දිනක් ගුවන්විදුලිය ශ්‍රවණය කරමින් සිටියේදී ඔහුට ඇහෙනවා ඔහුගේම කටහඬ. ඔහුගේම කටහඬ ඇසී ඔහු ධර්ම වික්ෂිප්ත වෙනවා. මම නැතුව මේ වෙලාවේ මගේ කටහඬ කොහොමද යන්නේ? ईशरे वारे ईशरे रिदी वलावे අනේ නෙමින් නෙමින් නැදී යන්න වලාවේ ඉන්පසු මේ ගීතය අහමින් සිටියේදී වරණ ඊසරේ ගීතය සුනිසාන්තයන්ට වැටහෙනවා ඒ තමන්ගේ ගැයුමක් නොවන බව. ඔහු වටහාගන්නේ එම ගීතයේ එක්තරා ස්ථානයකදී ගැයීමෙහි Tamanට වඩා වෙනස් විදිහට මේ ගායකයා ගයනවා. ඔහු ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ මම නෙමෙයි මගේ ගීතයක් නෙමෙයි. හැබැයි මගේ හඬින් ගයන වෙන තරුණෙක්. ඒ පිළිබඳ උනන්දු වෙන සංසාන්තයන් පසු මේ පිළිබඳ ඔහුගේ ගෝලෙක් නැත්නම් ඔහුගේ ශිෂ්‍යෙක් වුණු පැට්‍රික් දෙනිපිටියට කියනවා. පැට්‍රික් දෙනිපිටිය මට හොයලා දෙන්න කවුද මේ තරුණ ගායකයා කියලා. ඉන්පසු පැට්‍රික් දෙනිපිටිය තමා අපේ ගුරු සුනිසාන්තයන් මේ මානසගානන් ගුරු සුනිසාන්තයන් කියූ පරිදි මේ පිළිබඳව හොයනවා. ඔහු හොයා ගන්නවා මේ අයෝ ඩෙනිස් කියලා තරුණෙක්. තමයි මේ ගීතය ගායනා කරේ. ඉන්පසු උදාගත් දිනකදී අයෝ ඩෙනිස් සමග ඔහු කැටුව පැට්‍රික් දෙනිපිට යනවා සුනිසාන්තන් මුණ ගැසෙන්නට. සුනිසාන්තන් මුණ ගැසෙන්නට ගියාට පසු සුනිසාන්තන් ඉතා පැහැදුණා මේ තරුණයා පිළිබඳව. එදා සුනිසාන්තයන් යම් ආකාරයක අනාගත අනාවැකියක් කියනවා. දිනක අයිවෝ ඩිනිස් නැමැති මේ තරුණ ලංකාවේ විශිෂ්ටතම ගායකයෙක් වෙන බවට. ඒ නිවැරදි. ඊට කලිනුත් සුනිසාන්ත නිසි ප්‍රකාශ කර තිබේ. තමයි පණ්ඩිත අමරදේවයන්. එවකට ඇල්බර්ට් පෙරේරා. ඔහු මුණගැසුණු දවසක කොටකල්සුමක් කැඳගෙන ඔහු මුණගැසෙන දවසක ඔහුගේ වයලින් වාදනය දැක එය රසවිඳ සුනිසාන්තන් කියන දිනක ලංකාවේ විශිෂ්ටතම සංගීතඥයෙක් වෙන බවට. ඒ දෙවන අනාවැකිය තමයි අයිවඩ මිනිසුන් පිළිබඳව කිව්වේ. ඒ නිවැරදි එලෙසම දැසිදුවා. ඉන්පසු සුල්සාන්තන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ඔහුගේ අනුගත මඟ ගිය සුල්සාන්තන්ගේ හෙළගී මියසිය ජනගත කිරීමෙහිලා දශක 8ක කාල සීමාවක් තුළ ජීවිත කාලේ වැඩි කාල සීමාවක් ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් කැපකල ඒ අනලස් වූ නිහතමානී මානවයා අයිබෝඩිනිසුන් ඔහු අපෙන් සමුගෙන ඔහුගේ නිරුද්ධ වූ ප්‍රාණ නිරුද්ධ වූ දේහයත් අපට දකින්න ලැබෙන අවසන් පැය කිහිපයනේ. ඔහු අද දවසේදී ජාතියෙන් සමුගන්නා දවසයි. අයිබෝඩ් මිනිසුන්ගේ ජීවන කතාව ඉතාමත්ම කාටවත් කරදරයක් නොවුණු කතාවක්. බොහෝ කලාක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියන්නේ අයිබෝඩ් මිනිසුන් කෙනෙක් තාන හිතමානී මානව ගතිගුණ වලින් යුක්ත වූ මිනිසෙක් කියන එක. ඒ වගේම අයිබෝඩ් මිනිසුන් කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට විශේෂයෙන්ම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සංගීතය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයට නිහඬව දැවන්ත මෙහෙවරක් කළා. පුද්ගලෙක්. ඒ ඔහු පිළිබඳව කතා වුණු වාර ඉතා අඩු වුණත් සංගීත ක්ෂේත්‍රයේ නිරතව සිටින්නා වූ අය බොහෝ දෙනෙක් දන්නවා අයිවෝ ඩෙවිසන්ගේ වටිනාකම මහා පුරුෂයෙක් වගේ. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නිර්මාණකරුවන් දෙදෙනෙක්. එහෙම නැත්නම් ලංකාවේ එතෙක් මෙතෙක් කා ගමන් මගෙහි හැරවුම් ලක්ෂ සටහන් කර නිර්මාණකරුවන් දෙදෙනෙක් තමයි එක්කෙනෙක් සුනිල් සාන්තයන්. අනිත් පුද්ගලයා තමයි ප්‍රේමසිරි කේමදාසයන්. ආචාර්ය කේමදාසයන් සහ සුනිල් සාන්තයන්ගේ ප්‍රමුඛතම ගාන ශිල්පියා බවට පත් වුණේ තුන්ගේ නිර්මාණයන්හි අයිවෝ ඩෙවිසන්. ඒ නිසා තවත් අපි උදාහරණ දිය යුතු වන්නේ නැහැ. ඔහු කවුද යන්න පිළිබඳව. සුසාසනීය පරේෂණ ගීතාවලියේ තමන්ගේ භූමිකාව නිසලස ඉටු කරපු කියලා තමයි අයිවඩින්සන් කියන්නේ. මම ඔබට තවත් කතාවක් මට මතක් වෙනවා මේ විශේෂයෙන්ම මේ සුන්සාන්තයන් ඔහු ඉන්දියානු මතවාදයට සහ ඉන්දියානු සංගීතයට විරුද්ධව නොවුනත් ඊට වඩා වෙනත් විකල්ප මාර්ගයක් ලංකාවේ දේශීය සංගීතයක් වෙනුවෙන් අපේම කියලා සංගීතයක් නිර්මාණය කර ගැනීම නිසා නිර්මාණය කරන්න යෙදුණු නිර්මාණකරුවෙක්. ඉතින් ඔහු එවකට ඉන්දියාව ඉන්දියාවට යාම පව ප්‍රතික්ෂේප කරා සංදේශ චිත්‍රපටය සංදේශ රේඛාව චිත්‍රපටය මේ චිත්‍රපට දෙකේම සංගීත නිර්මාණය පැවරුනේ අපේ ප්‍රවීණ සිනමාකරු නැත්නම් මහා සිනමාකරු ලෙස් ජිම්ස් පීරිස් නිසාන්තයන්ට සංදේශ චිත්‍රපටය ගීත පටිගත කිරීම සඳහා යොදාගෙන තිබුණේ ඉන්දියාවේදී. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා සුනිසාන්තන් ඉන්දියාවට යෑමට. ඔහු ඒ වෙනුවට තමන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ඒ වෙනකන් තමන් ජනගත මළුවේ අයිවෝ ඩෙනිසන් වනම් කරා. අයිවෝ ඩෙනිසන් තමයි මේ කාර්යයට වඩාත් විචිත වන්නේ තමන් නියෝජනය කරමින් ඉන්දියාවට යන්නේ කියලා. ඉතින් ඒ අනුව ඔහු ඉන්දියාවට ගියා ගායක ගායිකවන් සහ අධ්‍යක්ෂවරයා සමග මේ ගිය ගමනේදී ගායි ගායිකාවන් පුරුදු පුහුණු කරීමේ කටයුතු කළේ අයිවෝ ඩින්සන්. ඔහු හොඳ වොයිස් මාස්ටර් කෙනෙක් සංගීත ක්ෂේත්‍රයට දාලව කියනවා නම්. හොඳ හඬ පාලනය පිළිබඳ හොඳ ගුරුවරයෙක් හඬ පිළිබඳව. ඉතින් එහිදී ඔහුට පැවරු වගකීම ඉතා නිවැරදිව ඉෂ්ට කළ පුද්ගලයා තමයි අයිවෝ ඩින්ස් කියන්නේ. මේ අනුරාධපුර පොළොන්නරුව කියන ගීතය ඔහුගේ පළමු චිත්‍රපට ගැයීම සංදේශී චිත්‍රපටයට තමයි මේ ගීතය ගාන කළේ අයිවෝ ඩින්සන්. අපි ගීතය රස කරමු. Thank you. පුර කොළුන් නරුවතීගේ මන වන්දනීය කුළුණු පිළිම පිටු සිතුවම් නන්දිතු විරංජනීය නන්දිතු විරංජනීය නන්දිතු විරංජනීය වස්සියුමින් පිරුණු කුකුළු රීරු හෙලීරන් පාඩය ඉන්න හැවි ගිල් ගෙන් වින ගොයම් තරාපින් පාඩය ගොයම් තරාපින් පාඩය ගොයම් තරාපින් පාඩය වසන්තයේ හිරිමල් වන දිගුගේ මිහිරෙන් පිරෙන්නේ මහියංග කරගෙන එතනින් මේ වදවල පැණි පෙරෙන්නේ මේ වදවල පැණි පෙරෙන්නේ මේ වදවල පැණි පෙරෙන්නේ පින්නේරිය අපේ වාපිතෝ පාගිරි තලේ සිරිය විසිතුරු නැති ගී ගයන්න සරසවිනේ විතත් බැරිය සරසවිනේ විතත් බැරිය සරසවිනේ විතත් බැරිය ඕය අනේ පිල් මේ රාමොන වෙනි ලින්නදන තාල මල් දේ දුරු රඩක් කරයි රැති හරනේ රුණු යාල රැති හරනේ රූණු යාල රැදි අඬන රූණු යාල මේසේ දෙගෙන ආගත් පාලි කුමාරියට රුවට දියුම දියගලි දේවිය සිගිරලොක් කෙරේ අවඩ දිනලොක් කෙරේ අවඩ දිනලොක් කෙරේ අවඩ නංගානිල් වනාමාල අංගානිල් කැඩලි දාන ගංගාරිය ගලාපති කිරිතෙල කරවා පියගෙන කිරිතෙල කරවා පියගෙන කිරිතෙල කරවා පියගෙන මනාමුරේ කුංචනාදරේ පිළිරෙව් දී දෙවිලි තාලෙට කුවි බිමට වදී කිරිනි තිරෙන කුංච තාලෙ වන කුණ්ඩතාලේ වෙසක් මහේ කැකුළු බුරුදු හිණෙහි නඩවන විට ගසක් නෑර හැම ලැබව පෙරලේ මන මාලියකට පෙරලේ මන මාලියකට පෙරලේ මන මාලියකට මාලගිනා රංචු තැනී ජය මංගලෙහි ගයන්නේ කජුනාමර නර බෙඩ විතගේ ගැහිම නතර වන්නේ ගැහිම නතර වන්නේ ගැහිම නතර වන්නේ සීගිරි ගිර සාරසන කැඩ පස් පවුරට ගෙවී පාලන දෙලිතට හමුවන්නේ ගඟකින් දෙකිති කලා පිළිසිඹු වල දෙලිති කලා පිළිසිඹු වල දෙලිති කලා පිළිසිඹු වල වේනමාන නිල් නැඩ වන්නූව තලා සුන්දරිය මිනිමුතු මත වැඩෙනේ අපේ ලක්මව හරි පිල්බරිය ලක්මව හරි පිල්බරිය ලක්මව හරි පිල්බරිය රේඛාව චිත්‍රපටයේට ඔහු ඒ මුල්ම ගීත ගාන කරේ මම මතින් කියවන සංදේශ කරන රේඛාව චිත්‍රපටයේට ලස් ජේම්ස් පීරිස් ඒ අධ්‍යක්ෂණය කළේ. කිසිමකත් මේ චිත්‍රපට දෙකටම සුල්සාන්තන් සමගින් සිය නිර්මාණකාරී ඉදිරියට ගෙන යාම සඳහා උදායකත්ව ලබා දුන්නා. ඉන්පසු ඇත්තම ඔහුගේ මේ පරේෂණ ගීතාවලිය තාමත්ම වැදගත් මෙහෙවරක් ඉටු කරලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේදී සුල්සාන්තයන්ගේ එහි විශේෂිත වූ හඬ මාධුර්ය බවට පත් උනේ නැත්නම් හුව ගීත සඳහා යොදාගත්තේ අයිවෝ ඩෙනිසන් සීගිරිගී වගේ ගී තාවරකට වෙනවා. ඔහු ගායනෙන් සහාය ලබා දුන්නා. ඒ නිසා මේ අයිවෝ ඩේසුන් කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම වූ මඟක් ගත් වෙනස්ම වූ ගායන ශෛලියක් සහ සහ ශික්ෂිත හඬක් සහිත වූ පුද්ගලයෙක්. දැන් ලංකාවේ පරේෂණ ගීත විශේෂයෙන්ම එහිදී ඉතා වැදගත් වෙන්නේ මේ පරේෂණ ගීත සඳහා යොදා ගන්නා වූ හඬ හඬ තමයි මූලික කරගත්තේ සුනිශාන්තයන් සහ වාද්‍ය භාණ්ඩිත අඩුවෙන්. ඉතින් එහිදී ඉතා හොඳ හඬක් ඔහුට අවශ්‍ය වුණා. ඒ හඬ තමයි අතරම ඔහු යොදාගත්තේ අයිවෝ ඩෙන්සන්ගෙන්. අපිට අහන්නට හැකි සුනිශාන්තයන්ගේ පරිශන ගීතාවලින් ගීත විශේෂම සීගිරි ගී ඇසුරෙන් නිර්මිත වූ ගීත වලින් මට මේක ටික වෙලාවකට කලින් අපිට කතා කළ අරිසන අහුබුදු මහතාගේ දීම තමයි අහුබුදු මහත්මිය ඇයිතා මොන මතකයක් ආවර්ජනය කර දුන්නා. ඒ තමයි අරිසන අහුබුදු මහත්මයාත් නිසාන්ත මහත්මයාත් ඇයිගේ ඉස්මේ සිවිදනම එකම කණ්ඩායමක නිර්තරුණක නිර්මාණකාරකයෙකු දුන්නු නිර්මාණ ශිල්පී විශේෂම අරිසන අහුබුදු හෙළ හවුලත් එක්ක. ඒ හෙළ හවුලේ මග ගිය අය තමයි සුනිසාන්තන. අරිසන අහුබුදු මහත්මයා ලංකාවේ ගීත රචකයෙකු විදිහට තාමත්ම කීර්තිමත් වූ නාමයක් සහිත හෙළබසින් ගී ලියු සංකේතල බසින් දීලි වූ විශිෂ්ටතම නිර්මාණකරුවෙක්. දිනක් ඔහුගේ නිවසට යනවා ගීතයක් ලියා තිබෙන බව අය අවුරුදු මහත්මයා අයිගෝ ඩෙනිස් මහත්මයා මහත්මයා හට ඊපස්සේ ගෙදරට ගිහිල්ලා තනුව නිර්මාණය කරන්නෙත් අයිගෝ ඩෙනිස්ුන්මයි මේ ගීතේ මේ ගීතේ වචන ඉතා ළඟ ළඟ ගැයීමක් තමයි තිබෙන්නේ මේ තේරුමට අනුව ළඟ ළඟ ගැයීමක් ඒ වගේම නර්තන ලීලාවෙන් ගැයි හැකි ගීතයක් නර්තන ලීලාවකට අනුව නිර්මිත වූ ගීයක් බව තමයි කියවෙන්නේ. ඉතින් කීපවතාවක් මේ ගීතය පටිගත කිරීම කීපවතාවක්ම ගන්න වෙයි කියන අදහසින් තමයි උන් ඉඳලා තිබෙන විශේෂම අහුළු මහත්ම. නමුත් විශ්මිතාකාරයෙන් තමන්ගේ හඬ හසුරුමින් පළවෙනි අවස්ථාවේදී මේ පරිගත කිරීමට තමන්ගේ හඳ ලබා දීමට අයවලින්සින්ට හැකි වූ බව කියා දෙන ඒ විශේෂ මතකයක් කොට අරිසිනු නහුබුදු මහත්මයා වෙනුවෙන් මේ සියදීදී සමන්තිය වුණා මේ මිට ඉවලාකට කලින් ප්‍රකාශ කළා. ඉතින් අපි ඔබට අහන් දෙන්නේ මේ ගීතේ රචනා කළේ අර්ථන අහුබුදු සූරින් අනුනිර්මාණය සහ ගායනය අයවලිස්. Thank you. සුවඳ තෙලෙහි නැගුණු පහන් දිලුව ළඟකි හරිම පහන් මේගේ ළඟට පැමිණ පවන් සුහද නිබඳ කලනි පවන් Thank you. නල ඉඟි බිඟි නලු වෙත ගන්නේ සිංහි මරිය අතගෙන රඟ දෙන්නේ මන්ද නල ඉඟි බිඟි නලු වෙත ගන්නේ සිංහි මරිය අතගෙන රඟ දෙන්නේ එවරි හැසිවි බඳ දෙලවා පඳලිලවාලා පානේ දීනා සුවඳ තෙලෙහි නැගුණු පහන් දිලුව ළඳකි හරිම පහන් ඇයගේ ළඟට පැමිණ පවන් සුහද නිවන් කලයි පවන් පටපට පිට පිට වීදී රඟ බින්ද කුමරිය නොනගයි පාදී පිළිසලු පටපට පිට පිට වීදී රඟ බින්ද කුමරිය නොනගයි පාදී හැබරි හැසිරි බඳලිලවාලා හැබරි හැසිරි මන නිලවා සුවඳ තෙලෙහි නැගුණු පහන් පිළුව ලඳකි හරිම පහන් ඇයගේ ළඟට පැමිණ පවන් සුහද නිබඳ සලයි පවන් වහනම දල්වන විලසේ තව තව කඳු දිලි දිලියේ දිලිසේ පහනින් පහනම දල්වන විලසේ තව තව කඳු දිලි දිලියේ දිලිසේ ඇමරි ඇසිරි බඳලිලවාරා ඇමරි ඇසිරි අදලිලවාලා පානේ දීලා සුවඳ තෙලේ නැගුණු පහන් දිනුව ලඳකි හරිම පහන් ඇයගේ ළඟට පැමිණ පවන් සුහද නිබඳ සලයි පවන් සුවඳ තෙලේ නැගුණු පහන් දිනුව ලඳකි හරිම පහන් ඇයගේ ළඟට පැමිණ පවන් අද නිවන් කලයි පවන් මම පෙර කිව්ව ආකාරයෙන් මේ ලංකාවේ සංගීත ගමන් මගේ පළමු හරවුම් ලක්ෂ්‍ය සටහන් කළ සුනිසාතන්ගේ පරේෂණ ගීතාවලියෙහි විශේෂ කාර්යයක් ඉටු කරනවා අයිගෝ ඩෙනිසන් මේ ගීත අහන්න මේ ගීතවල වෙනසක් තියෙ වෙනස්සේ වෙනස්ම අහන්න පුත් එහෙම නැත්නම් සුනිසාන්තන් ගහනට අමතර තවත් හඬක් ඇහුවේ. ඒ තමයි අයිගෝඩෙන්සුන්. සීගිරිගී සඳහා ඔහුගේ දායකත්වය. Thank you. සීගිරි ගිය අපි පසුව හමු දැන් අපි සම්බන්ධ කරගන්නවා වෙන සංගීතයේදී නාද තාන්ත්‍රික නදීක ගුරුගේ ඔහු අයෝඩින්සුන්ගේ ශිෂ්‍යෙක් ලෙස විවුතන්හි ශිල්ප ලැබුව අයෙක් ඒ වගේම ඔහු පිළිබඳ කියවීමක නිරත වන්නා වූ අයෙක් සුබදසනක් නදීක මම කැමති දැනගැනීමට ඇත්තටම ඔහුගේ ඔබ නිතර සහ ඔබ මතු කිරීමට උත්සාහ ගන්න කාරණාවක් තියෙනවා අයෝඩින්සුන් පිළිබඳ ඔහුගේ ශික්ෂිත හඬ යන්න වඩාත් ඔබ වඩාත් නිවැරදිව කියවීමට නිතර උත්සාහ ගන්නවා. හැබැයි මේ ශික්ෂිත හඬක් ලෙස ඔහුව හඳුනා හඳුන්වා දෙන්නට උත්සාහ ගන්නවා. වත්ම ශික්ෂිත ඔහු අයිබඩෙනිසුන් වනාහි ලාංකීය ගායකාවලියේ ශික්ෂිත හඬ හැටියට මම හඳුනා දෙන්නේ ඇත්තටම එකක් හඬ ශික්ෂණය. ගමනය කිරීම නැත්නම් හඬ හඬ විද්‍යාව කියන එකේ ඔහු ඈතට දුරකට ගියපු චරිතය වන්නේ එතුමානම් නිසා. විශේෂයෙන්ම අපි මෙහෙම ඔහුගේ හඳ පළමු ශික්ෂාවට වුණා ශික්ෂණයට පාත්‍ර වෙනවා. විශේෂයෙන්ම සුනිල් සාන්තියානෝ සංගීතයේ සුනිල් සාන්ත සංගීතයේ සුනිල් සාන්තන් විසින් හඳුන්වා දුන් විශේෂයෙන්ම සිංහල භාෂාව එළ භාෂාව මූලික කරගෙන හඳ නැත්නම් ධ්වනි වර්ණගීමේ යාන්ත්‍රණය ඇතුලේ විශේෂයෙන්ම මේ මේ හෙළහවුල මේ හෙළහවුල කුමාරතුංග මුන්දාසුන් විසින් හඳුන්වා දෙන ලද මේ යෝජිත මේ මේ භාෂා භාෂා මේ මතවාදය සුල්තාන්තයන් තමන්ගේ සංගීතය කෙරෙහි තාම එහි පදනම හැටියට උදාගත්තා. විශේෂයෙන්ම වචන උච්චාරණය කිරීම, ශබ්ද වර්ණගීම්, ඒ නිශ්චිත ධ්වනි ගුණ පහළ කිරීම මේ සියල්ලම කෙරෙහි මේ ලහවුලේ න්‍යායතා ව්‍යවහාරයේ සුල්තාන්තයන් කෙරෙහි බලපෑවා. ඒවා නිතරම කියන දක් නිදර්ශන කරලා බලන්න පුළුවන් සෝඳරෝසමල්ලාදී ඒ හැම විටම ඉතාම සුඛායනීය අක්ෂර සහ ශබ්ද යොදා ගන්නට මේ මේ මේ උත්සාහ කළා සුල්තාන්තන් මේ හොඳම ප්‍රශ්නේ මතක කිව් ගීතේ සුන්දරෝස මල්ලන ඒ ගීතේ කන්ටජ අක්ෂර තියෙන දෙකයි ක සහ ග විතරයි අනිකුත් සියලුම අක්ෂර පල්ලේ ඉදිරි කෙළවරෙන් සහ තොල් වලින් ඈ උත්පාදනය වෙන ශබ්ද සහිත අකුරු ඉතින් මම තමයි පසු කරනවා කේමදාස් වෙනුත් මේ අකුරු ඒ කියන්නේ මේ මේ රළු ශබ්ද නගන අකුරු ඔහුගේ ඔහුගේ විශාල රෝග භාෂාව සම්බන්ධව තිබුණේ එවැනි සංසන්දන තිබුණු තරම් විද්‍යාත්මක දැනුමක් නෑ නමුත් ඔහු ව්‍යවහාර දැනුමෙන් ඔහු තේරුණා ඔඩටට මේ මේ මේ වචන හැපීම සහ මේ අකුරු වල මේ මේ කර්ණ කටුක නාදය වෙනස් කළ යුතු කියන එක සංසන්දන කලින් වෙනස් කළ තිබුණා. ආ ඒ ආපාසය ඒ අර්ථෙන් අයිඩෙන්ටිෆිකේෂන් ලැබුණා. ඒ පළමු ශික්ෂණය තමයි අන්න ඒ භාෂා ශික්ෂණය. දෙවන්න අයෝඩෙන්සුන්ට අවස්ථාව ලැබෙනවා විශේෂයෙන්ම ගුවන්විදුලිය කේන්ද්‍ර කරගෙන එන මේ ජන පරිශන ජනගී පරිශන කියන්නේ සායක සායකෙක් හැටියට ගුවන්විදුලියට විශේෂම මකුළු මහත්මයා සහ කුලතිලක මහත්මයාගේ මේ මේ ව්‍යායාමයේ ප්‍රධාන සංගතකයක් බවට පත් වෙන්නේ ඒ ගායනා නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීම ප්‍රධාන සංගතකයක් බවට පත් වෙන කීප දෙනෙක්ගේ ප්‍රධානතම ගායකයෙක් තමයි අයුඩෙන් ඒ අතින් ලංකාවේ ජනනාග රටා වල තියෙන ගායන තාක්ෂණ වේදයන් එහි තියෙන ගායන වර්ණයන් ධ්වනි ගුණයන් ඒ සියල්ලෙන්ම ශික්ෂාට පාත්‍ර වෙනවා ඉස්මාල්ගේ කතා. එවන්න සුල්තාන්තර පසු පහළ වන ඊළඟ විප්ලවීය සංගීතඥය වන හේමදාසයන්ගේ සෑම ප්‍රබල සංගීත නිර්මාණයකම අයුඩෙන්සුන්ගේ හඬ හොයා ගන්න පුළුවන්. හේමදාසයන් ඔහුගේ හැම ප්‍රධාන නිර්මාණයකටම අයුඩෙන්සුන් යොදාගන්නේ අහම්බෙකින් නෙවෙයි. ඔහු දන්නවා සුල්තාන්තන් විසින් ශික්ෂාවට පාත්‍ර කරන ලද සහ පසුකාලීන අයවලිනිසුන් විසින්ම ශ්‍රාවණ ශික්ෂාවට පාත්‍ර කර ගන්නා ලද නොයෙකුත් සම්ප්‍රදායයන් දෙනුකහා ගන්නා ලද තාක්ෂණය දැන් සයිට් මේ ශික්ෂිත හඬ තමන්ගේ සංගීත නිර්මාණවල ප්‍රධාන වර්ණයක් ජනනය කරන බව. ඒක ලක්ෂණ විශේෂම එහෙම රූප චිත්‍රපට ගීත ගත්තොත් එහෙම අපගවිත චිත්‍රපටය තුන්වෙනි යාමය මෙවැනි චිත්‍රපට ලංකාවේ අරමුණු ලක්ෂ්‍යන්නේ සිනමා මේ කලාවේ. ඒ හැම එකකම ඔහුගේ හඬ තියෙනවා. මේ මේ අයුඩෙන්සුන්ගේ හඬ. ඉතින් මේ කේමදාසයන්ගේ එක ඔහුගේ නිර්මාණ වලට දායක වීම හරහා යම් ආකාරයක කේමදාසයන් යෝජනා කළ බටහිර සම්භාව්‍ය සංගීතයේ යම් ආකෘතීන් වල එන ශබ්ද නැත්තම් ධ්වනි ගුණත් අයුඩෙන්සුන් වශික්ෂාවට පාත්‍ර කළා. විශේෂයෙන්ම පිරිනිවන් මංගල්‍යය වගේ ඔරටෝරියෝක නැත්නම් කැන්ටාටාවක ඔහු බේස් ගායනා කළා. බේස් බේස් පරාසය. ඒකට අයිවඩින්සන් කියන්නේ එහෙම ගත්ත තියෙන තා ඉහළ වෙන පරාසයක සිට පහළ බේස් පරාසයක් දක්වා පහළ තාරතාවයේ සහිත හඬ පරාසයක් සහිත ඉතාම අද්විතීය හඬක්. ඉතින් මෙවැනි කාරණා බොහොමයක් නිසායි මා සහෝදරයා මා එන්නේ මා හඳුනා ගන්න අලෝ ඩෙනිසුන් වනාහි ලංකාවේ එතන ශික්ෂිතම හල හැටියට. ඔහුගේ හල ශික්ෂාවට පාත්‍ර වෙන හුදෙක් එක සම්ප්‍රදායකින් නෙවෙයි. අපි අනිත් බොහෝ පිට ගත්තොත් මේ කොහොම හින්දුස්ථානි රාගදාන සංගීතයෙන් තමයි අපේ ප්‍රධාන මේ මේ මේ ගායන ශිල්පීන්ගේ හඬවල් ශික්ෂාවට පාත්‍ර වෙනවා. එහෙම නැත්නම් බාහිර සම්ප්‍රදාය සංගීතය. ඉතින් මෙතුමාගේ හඬ ඊට වඩා බොහොම පුතුල කලාවක්. බොහෝ පුළුල් බවසාරියක තියෙන ආක්ෂණ වේදයන්ගෙන් සහ ඉතිහාසමය දැනුම් සම්භාරයන්ගෙන් ශික්ෂාවට පාත්‍ර වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. ඔබ ඉතා කෙටි වෙලාවකින් නිවැරදිම තක්සේරුව ඔහුට ලබා දුන්නා. අන්තන්ත්‍රික නායක ගුරුගේ මහත්මයා සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. අවසරයි අපි අයව ඩෙනිසන් පිළිබඳව මතක ආවර්ජනය කෙරෙමින් ඉන්නේ. ඔහු කවුද යන්න පිළිබඳව යලිත් අපි යලි යලිත් පිළිබඳව කියවීම අවශ්‍ය වෙනවා. ඔහු අපි ස්වදේශ සේවයේ ලෙස පහුගිය කාල සීමාව තුළ විවිධ අවස්ථාවන් වල විශේෂයෙන්ම ස්වදේශ රටාවල ස්ථානික සාහින් පසුවත් ඊට පෙරත් විවිධ තන්හි අපි ඔහු පිළිබඳව කතා කළා. විශේෂයෙන්ම ඔහු පිළිබඳව කතා කළ පුදුම දෙදෙනෙක් එක්කෙනෙක් තමයි නදීක ගුරුගේ සංගීත වේදිකාව. ඊට පස්සේ ඒත් එක්කම ආචාර්ය ජයන්ත අමරසිංහන් විශේෂයෙන්ම කේමදාසයන්ගේ නිර්මාණ ගමන් මැගෙහි ඔහුට ආචාර්ය උපාධියක් ලබා දීම සඳහා කැපවුණු විද්වතහන් තමයි මාචාර්ය ජයන්ත අමරසිංහයන් කියන්නේ. ඒ නිසා අපිට ඔහු ඉතා වැදගත් වෙනවා. සහ කැමරාසන්නේ සංගීත දිවියෙහි ඉතාමත් විශිෂ්ටතම සහ ඔහුගේ ප්‍රමුඛතම ගායකයෙකුණා වූ මිනිසුන්. ඒ නිසා ඔහු පිළිබඳව කතා කිරීමට ජයන්ත අමරසිංහයන් වගේ ගැනීම සහ ඔහුව සම්බන්ධ කරගැනීම ඉතා වැදගත් වෙනවා. මේ කාරණාත් එක්ක අපි මේ වෙලාවේ සම්බන්ධ කරනවා කරගන්න රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා අයිබෝන් ජනතාවට මහත්මයා අයිබෝන් මඩම්බ මම ශික්ෂකකම පිළිබඳව විමසුමට ටික වෙලාවකට කලින් අලික බුරුගේ සංගීත වේදිකාවේ මම ඔබතුමාම විමසන්නේ අයිබෝන් මරුස් නරති ගායකයාණන් නිවැරදිව අපිට මෙන්න මෙතන කියලා ස්ථානගත කරන්න බැරි වුණත් ඔබ ඔබ ස්ථානගත කරන්නේ මොන කලාපෙහිද ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අලම මිනිසුන් කොහෙද අපි ස්ථානගත කළ යුතු වන්නේ දැන් අපි මේ උපදෙස් ගොනුතුලි වැඩ කරන එක දිහා කතා කරලා ඉතින් සම්බන්ධයෙන්. එතෙන්දී අපිට මතකල කාරණේ තමයි මේ අද්විතීය කියන දෙක. ඒකත් ඔහුගේ හඬට සමතන්න ඒ හඬ සමග තුලනය කරන්න පුළුවන් කිසිදු හඬක් ලංකාවේ අපිට මේ සොයාගන්න හැකියාවක් නැහැ. එනිසා ඒ අසහාය අද්විතීය එකම එක හඬ ඒක විශේෂත්වය මහදෙන මදීකත් අපි ඒ සම්බන්ධයෙන් කතා කරනකොට ඔහුගේ හඬ පරාසය ඉතාමත්ම පුළුල් පරාසයක් සහිත ගායනා පෞරුෂයක් ඔබට තිබුණා. මොකද ලංකාවේ අපිට දැන් ඕනම ගායකයෙක් සම්බන්ධයෙන් ඊට අනුරූප වන්න වූ හඬ ආසන්න වශයෙන් අර ගන්නවා. නමුත් මම ඔබ උත්සාහ කළ බලන්න අයිවර්ඩන්ස්ගේ හඬ පරාසයට ඉතා දුරින් හෝ සමාන වන්න වූ හඬක් අපිට හොයාගන්න පුළුවන්. ඒක බෑ. ඒක තමයි වැදගත් දේ. අරල ගීතයේ සිට ශාස්ත්‍රීය සංගීතයටත් බා ඒ වගේම දැන් ඔබගේ අපි අඳුනගෙන තියෙන චිත්‍රපට ගීතය සහ අරල ගීතය. නමුත් ඉන්නාට කියන්පත්te ඔහුගේ ගායනා ශෛලිය ඇතුලේ නොදන්නා කලාප අපේ සාර්ථකයන් අතර ළඟා නොවුණු දැන් කියන්නේ සීටේස් කුලසිරස WP මපලුරු වගේ ජනසංගීත පරිශ්‍රකයන් ඔහුගේ හඬ පාවිච්චි කරා ඉතාමත්ම සියුම් ලෙස තම පරිශ්‍රාත්මක නාද කටයුතු කරා. ඉන්පස්සේ හිමදාස සිනමා සංගීතය වගේම ඔහුගේ ඔපෙරා කැන්ටාටා වගේම වර්ණ කාව්‍ය කොන්පය ඒ වගේ බොහොම අප්‍රකට නිර්මාණ රාශියක් සඳහා මේ අයිවඩිනිස්ගේ පුළුල් පරාසයක තියෙන හඬ ඉතාමත්ම ප්‍රබල ධ්වනිගුණයක් සහිත හඬක් ඒක. ඉතින් ඒ නිසා මේ අයිවඩිනිස් කියන්නේ ලංකාවේ මෙතෙක් මෙතෙක් මෙතෙක් පහළ වූ එකම එක ඒ උරුමේ ඔහුට පමණමයි කියන්නේ. ඒ නිසා ඔහු ලංකාවේ අද්විතීය ගායකයා කියන අභිදානය ඔහුට පුදන්න පුළුවන්. නමුත් ඒ වන්ද අපාසනාව කියන්නේ සංගීත ශාස්ත්‍රීය ආයතන විශ්වවිද්‍යාල ආදී මේ ශාස්ත්‍රීය පදනම් සහිත ශාස්ත්‍රීය කටයුතු වලට උපග කියන ආයතන මෙන්න මේ කියන මේ නිර්මාණ පෞරුෂය මේ මේ කියන අද්විතීය ගායකයා හඳුනා නොගැනීම. ඔහු අපේ නොකිරීම ජාතිය කියන වචනය. ඒ නිසා මම හිතන්නේ අපිට තවත් කවදාවත් එපඳු දුර්ලභ උරුමයක් අපිට මම හිතන්නේ අපිට දකින්න තියා හිතන්නවත් අප අල්ප ගන්නවට එක දෙයක් ඉතිරි වෙලා. ඔහුගේ පිටිවිම පිටපසු තව දෙයක් තිබුණා. කුමාරයන් කියන නිසා ප්‍රමුඛ දෙන කවුල විසින් ආරම්භ කරන ලද නිර්මල භාෂාව සහ ඒ ඒ ඔස්සේ ගස්සේ ගායනයේ තිබුණ ශුද්ධ ස්වරපාරාද ඒක උරු කරගත්තා. ඊට පස්සේ ඒ ඒ ඒ ඒකත් ඔස්සේ ඔහුට තිබුණ අර උත්තර ಭಾರತೀಯ ජාති සංගීතයේ වෙනුවට පාදින සංගීත සංස්කෘතිය පිළිබඳ සුනිල් කාන්තෙන් මෙන්න බද ආපාසය. ඔහු පිටිපස්සේ පවත්වාගෙන ගියා. ඒක පෝෂණය කළා තමයි අපකට කර තමයි WB මක්ලෝඩෝ සහ කෙලෙස් වල දෙක. ඉන්පස්සේ ඒක අනිත් විවාහික තලයේ ඉතාමත්ම කුසල විදියට පාවිච්චි කර සංගීතඥය ඒ අනුව ගත්තන් පස්සේ දශක 5කට 6කට අධික කාලයක් අඛණ්ඩ කාර්යයක් කරන එක දුෂ්කර ගමනට නියුණු එකම එක සංගීතඥයා ඔහු. ඔව් කිව්වා ඔබත් කිව්වේ ඒකමයි මනන්ද ඔහුට අපි අර අද දවසේ හැම තැනකම මේ පුදන අම්මට ආචාර්ය උපදී නොලැබීම එකත් එක්ක ඔහු කොහොමද හේතුවක් මොකද අද දවසේ ඒ පදවිතානාන්තර දරන්නන් සමග ඔහු එකතරේ තිබිය යුතු නැහැ. ඔහු ඊට වඩා ඉතිමේ. ඒ නිසා ඔහුගේ මේ අවස්ථාව ගිලිපියාම මාතන ඔහුට බොහොම හොඳයි. මේ ඒකේ බොහෝ කතාවකට මේ මගදී තමයි මම කැමති දැනගන්න දැන් අපිට තිබුණ අත්දැකීමක් අපි පාසල් කාලේදීවත් එහෙම නැත්නම් පසු අධ්‍යාපනයේදීවත් අයිවෝ ඩෙනිස් නැමැති චරිතය පිළිබඳ සහ ඔහුගේ විකුම් පිළිබඳ ඔහු කළ කීඩය පිළිබඳ ඉගෙන ගන්නේ නැහැ. ඉගෙන ගන්න හම්බෙන්නේ. වාසනාවකට ගුවන් විදුලියට ඇවිල්ලා යම් කාලෙ පසු කාලීනව තමයි අපිට ඔහු ඔහුගේ අගය තේරෙන්නේ. කියන්නේ ලංකාවේ ජනප්‍රිය මට්ටමේ ජනප්‍රිය තලකේ තලයේ ගායකෙක් නෙමෙයි. හැබැයි වැඩක් කළ ගායකෙක් සහ සංගීතඥයෙක් ඔහු. මේ තාමත්ම කියන්නේ කනගාටුවට කාරණා ශාස්ත්‍රීය අධ්‍යාපන ඇතුළේ ඔහුට හිමි වූ තන සහ අවසානයේ දක්වා ඔහුට හිමි වූ තන අහිමි වීම පිළිබඳව ඔහුගේ මේ ඔහු හොඳ වොයිස් මාස්ටර් කෙනෙක් කියන එක ඉතා ප්‍රචලිත කාරණයක් සංගීත ක්ෂේත්‍රය ඇතුළේ විශේෂම කේමදාසයන් සහ සුනිසාන්තන් මේ දෙදෙනාගේම ප්‍රමුඛතම ගායකයා බවට පත්වීමත් ඒ කියන්නේ කේමදාසන්ගේ සංගුවනී ඔපෙරාවනි සංගීත ආඛ්‍යානන් තුළ ඔහු විශේෂිතව චරිතයක් බවට පත් වුණා. ඉන්පසු ඔහු ඒ ගුරු භූමිකාවෙත් හිටියා. අනිත් අය පුරුදු භූමිකාවක් කිරීම කටයුතුලත් හිටියා. ලංකාවේ අපි වොයිස් මාස්ටර්ලා ගේමු. එහෙම නැත්නම් හඬ පිළිබඳව හඬේ හඬ පිළිබඳෙහි දැනුම ලබා දීම පිළිබඳව පුහුණුව ලබා දීමේහිලා ප්‍රමුඛ ක්‍රමකාරයක් කළ අයිවෝඩිනිස්. ඒ ඒ භූමිකාව බොහෝ දෙනෙක් කතා නොකරන භූමිකාව ඒ පිළිබඳව මට කෙටි හඳුන්වීමක් කරන්න ඔබ ඔබ ඔබේ විශ්ලේෂණයට අනුව ඔහු කොහොමද හොඳ වොයිස් මාස්ටර් කෙනෙක් නෙකෙන්නේ එතකොටම දැන් ඔහුට මේ සංගීත පිළිබඳව ඔහු පාසල් ගුරුවරයෙක් වුණා ලංකාවේ සංගීත අධ්‍යාපනය සම්බන්ධයෙන් පාඨශාලාවල තියෙන ඉතාමත්ම යල්පැන ගිය තවමත් අර උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීත සම්ප්‍රදාය එළතම ස්ථාපිත කරන්න දරන ඉතාමත් මේ යල්පැන ගිය උපක්‍රම ඒකට දැන් අයිවරින් සායකයක් අනිකකොට කිව්වොනේ ඒ ඒ ඒක මත අපිට පාස් කරනවල කරන්න ඕනේ ස්වාධීනය කරන හැකියාවක් තිබුණේ නැහැ මොකද ඔහුගේ සංගීතය පිළිබඳ ඒ විවහාර ඥානය යම් පමණක සමාජයට ගලා ගියා ජේනදාස සංගීත ශාස්ත්‍රාලය ආරහා මොකද එක් පැත්තකින් කියන්නේ ඒක ජේනදාස කියන්නේ ලංකාවේ අධිපති සංගීත සංස්කෘතියට අනුගත නොවි එක්තරා කරුණ පරම්පරාවක් ලංකාවේ සංගීත සමාජයට මුදා හැරීමට විශාල විපුල මෙහෙයක් කළා කියනවා. ඔහුගේ සංගීත ශාස්ත්‍රාලයේ ඒ ඒ ඔස්සේ ශික්ෂණය ලද පිරිසක් ලංකා සමාජයේ දිවි වෙලා තියෙනවා. දැන් මම පන්ද දන්න පමණින් ඉන්දිකා උපමාලිය. දැන් අය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත ගණන් නම් පන්සල දැන් ඉක්මනට යහරා මේ දැනුම යම් ප්‍රමාණයක් පාන්ති. අනිත් පැත්තේ නදීත ගුරුතුමන් සංගීතඥයන්ට එක්තරා දුරකට ජන සංගීතයේ පිළිබඳ ඒ ඒ තියෙන මේ නිපුණත්වය පිළිබඳ දැනුම අයියෙන් මේ මේ සංගීතය යනමින් අවශෝෂණය කරගෙන මේ දුර්ලභ භාග්‍ය ලැබුණා. ඉතින් මෙන්න මේ මේ නිසා එක්තරා විදිහට මේක මම කියන්නේ මේ ගමන නතර වෙන්නේ නැහැ. සමහර වෙලාවට ගංගා ගලාගෙන එන මතුකෙන් කාලෙකදී කිරිකල් කලාවන් කියන කලාව. මම හිතන මේ මේ දැන් මෙතනින් හොදාව ඉතිහාසයේ කිසිදෙයක් ඉවර වෙන්නේ නැහැ. නමුත් ඒව අපි අවබෝධ කරගන්නේ නැහැ. අපි ඒවට නිසි ගරු බොහොමන දක්වන්නේ නැහැ. හැබැයි මේක හොරගත්ත මේක අවබෝධ කරගන්න පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ නිසා අයවදින්තුන්ගේ ප්‍රයත්නයේ අයවදින්තුන්ගේ මැදක් තියෙන නිරස්ත කුණක් කියලා මම හිතන්නේ. මේක අවබෝධ කර යම් පිරිසක් ඉන්නවා. ඔවුන් නිහඬව ඒක ඊළඟ පරම්පරාවට විකාශනය කරයි මේ ජනප්‍රිය අරසුන් සියලුම දේවල් විකිනෙන අවසානවක වාස්තුණක් ලලිත සරණංකර සංගරාජ හිමියන් ධර්මශාස්ත්‍ර පුනස්ථාපනයේදී යම් දෙකක් දරා යලිත් කතාවක් උත්පදේශ මංගලගනි අනිවරුන් ඔස්සේ අනවිකාන වික්‍රමසිංහගේ ප්‍රාඥයන් කුමාරතුංගනේ පිටුණා වගේම යම් දවසක මේ පරිශ්‍රමයේ මල්පල ඊළඟ දවසට මගෙන් අසුබවාදී වෙන්නේ නැහැ එමානන්ද යම් දවසක මෙවැනි පඬිගොරෝගේ කිසි මං කියන සංගීතය කියනද මේ සාස්ත්‍රාලීය එළම බුද්ධියක් වුණා මේ මේපදු බුද්ධියක් එන්න දිහත් වීම කවදා හෝ දවසක සමාජය වෙන දැක්කේ තවත් වතුර මලක් විදිහට මට මතුවේ කියන සුබ ප්‍රාර්ථනාව දහයක්ම මාතුල පිටා ස්තුතියි මහාචාර්යතුමනි ජනතා අමරසිංහ මහත්මයා බොහොම ස්තුතියි ඔබේ ඒ අවසන් වචන කිහිපය දුන්න උත්තේජය මම හිතන්නේ ඒ වෙනුවෙන් නිස්සරණ අධ්‍යාසන කැපවෙන්නා වූ මිනිසුන්ට මහා උත්තේජා කරන බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. මේ ගීතය මීළඟ මා තෝරාගත්තු ගීතය කේමදාසන් සංගීත නිර්මාණය කරපු ගීත මේ චිත්‍රපට ගීතයක් නෙවෙයි. ආචාර්ය අජන්ත රණසිංහන් විශේෂ භූමිකාවක් ඉටු කරනවා කියන්නේ නිහඬව සහ ඔහුගේ ලියමින් සහ මේ මේ ගායක ගායිකාවන් එහෙම නැත්නම් සංගීතඥයන් වුණ අතර හොඳ පාලමක් නිර්මාණය කරපු අපිට හිටපු තා දක්ෂ සුරස පදවිමන් නිර්මාණය කරපු ආචාර්ය අජන්ත රණසිංහන්. ඌවත් අපිට සිහිපත් වෙන මේ සියලු පුද්ගලයන් මානව සම්පත් අපෙන් දුරස් වෙන කාලය. කෙසේ වෙතත් මේ ගීතය රචනා කරන්නේ ආචාර්ය ජන්තරණ සිංහන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීත නිර්මාණ කරේ අයිවෝඩින් සුන් ගීතය ගාන කරන්නේ. Thank you. කපුල්ට ගිනි ඇවි මත තනිකාන්ත නුනාවේ සතරේ වරන් දෙවි සරේ ඈනි දුගී නුනා මගේ නියේ කොයිද කියන් පාත් පාත් තිනිකා මදියේ කුයි යනි මහාචාර්ය ජයන්ත අමරසිංහන් ඔහුගේ විවරණයේදී කිව් දෙයක් තමයි අලුත් પરම්පරාවත් එක්ක වැඩ කිරීම හැකියාවක් ගොඩනගාගත්ත කේමදාසයන්. එතකොට අයිවෝ ඩෙනිසන් ඇත්තම ඔහුගේ ජීවිතයේ ඔහු ගුරුවරයෙක් විදිහට විවිධ ප්‍රදේශවල වැඩ කරා. අපි කරන්ස් විජයවර්ධන පිළිබඳ වැඩසටහනක් සඳහා තොරතුරු සොයමින් සිටින රත්නපුර යන්න උනා රත්නපුරයේදී කරන්ස් විජයවර්ධනන්ගේ පළමු ගුරු වන්නා වූ කින්ස්ලි ප්‍රනාන්දු මහත්මයා පිට මුණ ගැහුණ ඔහු අවුරුදු 84ක් ආයු වෙනදා පසුගිය අවසරයේදී මේ ගියා. ඔහු තමයි මුලින්ම කරන්ස් විජයවර්ධනට ගිටාරුව ලබන්නේ. ගිටාරයක ලබන්නේ මුලින්ම වැය වීම සඳහා. මේ පරිත්‍යාග කිරීම. ඉතින් එහිදී ඒ ඒ කින්ස්ලි ආනන්ද මහත්මයා කියව දැක් තමයි අයෝඩිනිස් මහත්මයා එවකට රත්නපුරේ ගැටන්ගම විද්‍යාලයේ අධ්‍යාපනය uh, ලබා දුන්න දරුවන්ට ඒ කලාපයේ වැඩ කරේ. Uh, එහි තරුණයන් එක්ක බොහොම සමීපව වැඩ කටයුතු කරා. කරස් uh, විජේවර්ධනවත් ඒ කාලේ ඔහු හමු වුණා වුන්ට උපදෙස් දුන්නා සංගීතය පිළිබඳව. උපදෙස් දුන්නාය කියන පුවත මට කියා තිබෙනවා. වගේම කරස් විජේවර්ධනන්ගේ සමකාලීන මිතුරන් එහි සිටි මිතුරන් කිව්වා ඇත්තම අයෝඩිනිසුන් ඒ රත්නපුරේ ඉන්න කාලේ තරුණ සංගීතකරුවන් සමග ඉතා හොඳින් කටයුතු කරා කරනවට දැනුම දානය කළා කියලා හරි කැමැත්ත. ඒක අයෝඩින් ස්පූන් කියන්නේ ලංකාවේ කොහෙ ගියත් හරි කැමැත්තෙන් ඊළඟ පරම්පරාවත් එක්ක ගනුදෙනු කර තිබෙලෙක්. අපි දැන් සම්බන්ධ කරගන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඒ වගේම අපි කලින් සාකච්ඡා විශේෂයෙන්ම මේ විද්‍යාර්ථීන් සහ ආචාර්යවරුන් සම්බන්ධ කරගෙන ජයන්ත අමරසිංහ මහත්මයා මහාචාර්යතුමා අපේ කිව් පරිදි කේමදාසන් නිර්මාණය කර පරම්පරාවේ විශිෂ්ට ගායිකාවක් තමයි ඉන්දිකා උපමාලි කියන්නේ. කතිකාචාර්යවරයක් සංගීත පිළිබඳව ගීත ගායන පිළිබඳව ගැයීම පිළිබඳව දැනුම දැන් දානය කරමින් ඉන්න ඊළඟ පරම්පරාවට. ඒ වගේම අයිවඩින්සන් පිළිබඳ සමග නිර්මාණවල වුණු ඒ වගේම ඔහුගෙන් ගුරු අරුකම් ලබාගත්තු ශිල්පිනියක් අපි අයව සම්බන්ධ කරගන්න මේ වෙලාවේ ආයිබන් ඔබට ආයිබන් මම කැමති දැනගැනීමට අයිවෝ ඩෙනිස් කේමදාස මේ යුගයක් යුගයක් සමග නිර්මාණ කරන යෙදුම සහ උගෙන් ගුරුවරුකම් ලබාගත්තු අයෙක් විදිහට ඉනිකව පන්නන්නේ අයිවෝ ඩෙනිස් නැමැති ගායකයා ගුරුවරයා සංගීතඥයා ඔබට බලපාන සහ අපේ රටේ ඊළඟ પરම්පරාවට වූ දැනුම දානය දුන් ආකාරය පිළිබඳව ඔබ දකින විදිහට කතා කරන්න. ඔව් එතුමන් තමයි මම මම විශ්වාස කරන විදිහට ලංකාවේ දේවාසූර්ය සෙනගල් පසු පළවෙනි ශික්ෂිත හඬ විදියට පිළිගැනෙන්නේ. ඒකට හේතුව විදියට මම විශ්වාස කරන්නේ ජන සංගීතය, උත්තර ಭಾರತೀಯ සංගීතය සහ බටහිර සංගීතයේහි තාක්ෂණ වේදයන් ඔහුගේ හඬට බලපෑවාය කියන කාරණාව අපිට ගන්න පුළුවන්. එතුමාගේ හඬ හඬ සහ හඬ පරාසය සහ එතුමාගේ ගායන විලාසයන් සහ ඒ ගායන විලාසයන්ට මුළු මූලාශ්‍රයන් හේතු කරගෙන ඒ වගේම ආචාර්ය කේමදාසයන්ගේ මේ සුනී ශාන්තයන්ගේ සිට ආචාර්ය කේමදාසයන් දක්වා එන ගමනේදී ඔහුගේ හඬ තවත් විධිමත් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් වුණා කියලා හිතන්න පුළුවන්. මට එතුමාව හම්බ වෙන්නේ ගුරුවරයෙක් හැටියට මට එතුමාව හම්බ වෙන්නේ ආචාර්ය කේමදාසයන්ගේ කේමදාස පදනමේදී. ඒකෙදී ඔහු ජන සංගීතය සහ හින්දුස්ථානි සංගීතය කියන දෙකම අපිට ඉගෙනුවා. මේ දෙකම හැබැයි අර පාඨශාලීය අධ්‍යාපනයේ තියෙන මේ විධිමත් රාග පිළිවෙලකට වඩා ඔහුම විසින් ගොඩනගාගත්ත න්‍යායන් ඔස්සේ තමයි අපිට ඉගෙනීම් කරේ. ඒ වගේම ඔහුත් සමග ගොඩාක් නිර්මාණ වලට දායක වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මම ඔහුගේ ගායනය පැත්තෙන් විශ්වාස කරන එක දෙයක් තමයි තෙන ප්‍රභේදයේ ගායකයෙක් ඔහු. මම විශ්වාස කරනවා ඔහුගේ හඬ ඔහුගේ හඬෙන් අපේ රට නිවැරදි ලෙස අවබෝධ කරගෙන ප්‍රයෝජනය ගත්තේ නැහැ කියන කාරණාව. මොකද ඒකට හේතුව ඒ වෙනකොට උත්තර ಭಾರತೀಯ සංගීතය කියන එක සම්පූර්ණයෙන්ම වහගෙන තිබුණු පරිසරයක තමයි එතුමන් ගොඩ නැගෙන්නේ. ඒකත් එක්ක සුනී ශාන්තයන්ට වෙච්ච ඒ අසාධාරණකම් මේ මේ දේවල් හරහා එහි යම්කිසි පැතිකඩක් බලපෑවා කියලා මම විශ්වාස කරනවා අයිබෝඩෙනිසුන්ට. මේ කාරණාවල් නිසා ආචාර්ය කේමදාසයන් තමයි කියලා මම විශ්වාස කරනවා තව පැත්තකින් ඔහුගේ හඬ නිවැරදි අවබෝධ කරගෙන ඔබ නිර්මාණ වලට දායක කරගත්තේ ඊට පසුව ආචාර්ය රෝහණ වීරසිංහන් ඔහුගේ හානින් ප්‍රයෝජන අරන් තිනවා ඊට පස්සේ කිසිම කෙනෙක් නව පරපරම් තරුණ පරම්පරාවේ හෝ කිසිම කෙනෙක් ඔහුගේ හඬ නිවැරදිව අවබෝධ කරගෙන ප්‍රයෝජන ගත්තේ නැහැ කියන කාරණාව සා පසුතැවිල්ල තියෙනවා අද වගේ දවසක. අවසන් වශයෙන් සාස්පාලීය දැනුම බෙදා හදා දෙන ස්ථානයන්හි අපි පාඨශාලා කෙසේ වෙතත් විශ්වවිද්‍යාල දෙවත් අඩුමතර මේ ඔහුගේ හඬ පිළිබඳව අඩුමතර මෙන්න මේ හඬක් තිබ්බායි කියන එක සම්බන්ධ මම ඔබතුමිය සම්බන්ධනේ මම අහන්නේ. ඔව්. පොදුවේ තමයි එහෙම එහෙම කියනවා. එහෙම කතා කරනවා. මේ මේ වගේ හඬක් අපිට තිබ්බායි කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. නැහැ නැහැ නැහැ විශ්වවිද්‍යාල මට්ටමේවත් කොතනකදවත් මට ඇහිලා නැහැ. එහෙම කතා කරනවා මෙහෙම හඬක් තිබුණායි කියන එක. ඉතින් ඒකට ඒකට හේතුව ඇත්තටම විශ්වවිද්‍යාලයේ වැරදවත්ම වරදද කොතනද වරද තියෙන්නේ කියලා මට තේරෙන්නේ සමස්ත සමස්ත අධ්‍යාපන රටාවම තියෙන වරදක් සහ ආකල්පවල සහ මිනිසුන්ගේ රසවින්දනයේ තියෙන මේ අඩුවක් හැටියට තමයි දකින්න පුළුවන් ඒ අඩුව අයෝ ඩෙනිසුන්ටම පමණක්වත් නෙමෙයි බහුතරයක් ගත්තම ගොඩාක් දක්ෂ ශිල්පීන් ගොඩකට විවිධත්වයක් අලුත් දෙයක් තියෙන අලුත් හඬවල් තියෙන ගොඩාක් පිරිස් වලට ඔය ඛේද වාචකෙට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියන කාරණාව පේන්න තියෙනවා අදට. ඉතා පැහැදිලි. අපි අයිවෝඩින්සන් පිළිබඳ යලි කියවීමේ සොලිචි රට වැඩසටහනට ඔබ සහභාගී වුණ ඔබ ඒ වගේම විග්‍රහයක් එදත් අත්‍තරම කළා මට මතකයි. ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම ඔහු පිළිබඳව යම් ආකාරයක ඒ දැනුම ඊළඟ පරම්පරාවට ලබා දීමට ඔබ වගේ අයටවත් <laughs> කියාව ලැබෙන්නේ කියලා මම අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඉන්දිකා. ස්තුතියි. අතරම ඒ කියලා වාචකයක් කෙසේ වෙතත් මේ මේ වගේ දවසක හරි ඔහු පිළිබඳව තව තවත් අනිත් මාධ්‍යත් එකතු වෙලා කතා කරන එක හොඳ දෙයක් සහය වැදගත් දෙයක්. මට මතකයි මීට මාස කිහිපයකට කලින් බිෂොප් විද්‍යාලයේදී විශාල ප්‍රසංගයක් පැවැත්වුණා. ගායිකා ඒකවන් 30ක් විතර ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ වගේම වාද්‍ය ශිල්පීන් සියලු දෙනාක්. ඒ හැමදෙනාම නිස්සරණ අධ්‍යාසයෙන් සත පහක්වත් ආයන කර අයිබෝ ඩෙවිසන් වෙනුවෙන් ඇවිත් ගීත ගායනා කරමින් වාදනය කරමින් ප්‍රවේශමාලයන්ද සංගීතන මතකයි. මේ බොහෝ දෙනෙක් සහභාගී වුණා. ඒ කියන්නේ තවත් අපිට මොනවද කරන්න පුළුවන්? කියන්නේ සංගීතඥයෝ ගායකින්ට යම් ප්‍රමාණයක් ඉටු කරන්න පුළුවන් කාරක මූලක සීමා සහිතයි. නමුත් සමාජයක් විදිහට හෝ රටක් විදිහට අපි ඌට ලබා දෙන්නට තිබූ ගෞරවය ලබා දුන්නාද යන්න පිළිබඳව යලි යලි සිතා බලන්න අවශ්‍යයි. තවත් මේ වගේ බොහෝ දෙනෙක් අපි අතර ඉන්නවා. ප්‍රවීණ ගීත රචක ඒ වගේම ගුවන් සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් කතුවරයෙක් සුනිසරත් පෙරේරා මහත්මයා අපි සම්බන්ධ කරගන්නවා අයිබෝන් සුනිසරත් පෙරේරා මහත්මයා අයිබෝන් අයිබෝඩින් සුන් සහ ඔබ අතර තිබෙනා වූ සම්බන්ධය ඒ වගේම නිර්මාණකරණයේදී තිබෙනා වූ සම්බන්ධය තා වැදගත් අපි දන්නවා ඔබේ ගීත රචනා හු ගායනා කර තිබෙනවා ඒ වගේම සුනිල් සාන්තයන් ඔබ අතර තිබෙන සම්බන්ධයක් ලංකාවේ ගීත ක්ෂේත්‍රයත් ඔබ අතර තිබෙන සම්බන්ධයත් එය ඥානගත වූ සම්බන්ධතාවක් මම මේ මොහොතේදී විමසන්නේ ඔබතුමාගෙන් අයිබෝඩින්ස් නැමති විශිෂ්ට ගණයේ ගායකයා සංගීතවේදියා පිළිබඳව අපේ රටේ ඉන්න විශිෂ්ටතම ගීත රචකෙක් ලෙස ඔබතුමන් කොහොමද හුව හඳුන්වන්නේ? මම හිතනවා ඒකෙම අයොත් මාත් අතර කිසි කවතාවක් තිබුණා. ඔහු නිහඬ කලාකරුවෙක්. අනිත් එක තමයි ඔය මේ රටේ සංගීත සංස්කෘතිය දේශීය සංගීත සංස්කෘතිය ගැන කතා කරනකොට අයිබෝට එමි වෙන්නේ විශේෂ ස්ථානයක්. මම හිතනවා මට මතක් වෙනවා සුනිල් ශාන්තියන් ඉන්න කාලේ අපි තා පුඩා කාලේ ඉඳන් ඊට පස්සේ තරුණ වේදෙත් මල් මල් වාරම් හරිම උදාරම් කියන ගියෙන් අන ලැබුවා සුනිල් ශාන්තියන් දෙවෙනි මధుර මధు වැඩසටහනට ඇවිල්ලා ගොන්නේ දෙවෙනියා තීරයේදී ඒ ඒ කාලේ ඉඳලා සුනිල් ශාන්තියන් කරපු විවිධ වූ පරිශ්‍රණවලට අයෝ ප්‍රබල ලෙස සම්බන්ධ වුණා. අනිත් එක මේ රටේ සංගීත සංස්කෘතිය ගැන කතා කරනකොට අපේ සංගීත පරිශ්‍රණ අංශය ගැන කතා කරනකොට හැම අංශයකම පරේක්ෂකයන්ට ඔහුගේ හඬ කිසියම් විදිහේ පරේක්ෂණ වලට මම හිතනවා ප්‍රබල හේතුපාදකයක් වුණා. ඔහු උපයෝග කරගත්ත බෞද්ධ සුනිශාන්තයන් ඉස්සෙල්ලාම මම දන්නා මధుර මధుව වැඩසටහන් වගේ සටහන් දෙහිම වුණා. ඊට අමතරව මම විශේෂයෙන්ම WB මකුල මහත්මයාගේ හෙළ එළගේ මගේ යනකොට ඔහුගේ ඒ කතාහඬ පාවිච්චි කරුවා. ඒක මේ පරිශන සඳහා ඔහුගේ කතාඳ ප්‍රයෝගී වුණා. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම කේමදාස් වගේ සංගීත වේදීන් පවා ඔහුගේ හඬේ තියෙන මාධුර්ය, ඔහුගේ තියෙන හඬේ තිබෙනේ මාධුර්ය ප්‍රයෝග කරගත්තා විවිධ පරිශන සඳහා. ඉතින් මම හිතන එක අති ප්‍රබල හඬක් ඒක සම කළ හැකි ගායකෙක් අපිට බොහොම අමාරු ගාගන්න. ඒ සම ඔහුට අනන්‍ය වූ හඬක් ඒක මේක ප්‍රබලයි. ඉතින් ඒ අවස්ථාවේදී මට මතක් වෙනවා තවත් අවස්ථාවක සුනිල් ශාන්තයන් මට කිව්වා දෙයක් මං සුනිල් ශාන්තයන් ගාවට ගියා මේ මගේ ටික කබතාව තිබුණා. ඔහුත් කිව්වා මේ අපි මේ මේ මේක මේ තිබිච්ච කැරොල් ගීත ප්‍රසංගයකට ජාතික ඉදිරියට නම් කියවුවා. ඒකට ගීත 90ක් මට නිර්මාණය කරලා දෙන්නයි කියලා මම දෙහිආකාරයට කිව්වා සුනිල් ශාන්තයට කිව්ව අවස්ථාවේදී ඔය දෙසටක් ඒක ප්‍රතික්ෂේප කරනවා අනේ මට අසල ඉංග්‍රීසි සින්දු අහන්නේ සොයන මේක කරන්න බෑ කියලා. කෙසේ උතත් මම ඊට පස්සේ දෙවෙනි දෙවෙනි සැරේ ගියන් පස්සේ කිව්වා මම ලියලා දෙන්නම් මේක. මම ලියලා දෙන්නම් මේක. නමුත් ඒකට තනු ගායනා සඳහා උපයෝග කරගන්න කියලා අයිබෝට කියලා ගායනා කරන්න කියලා ਉਹ මට බල කෙරුවා. ඉතින් අත් වශයෙන්ම සුනිල් ශාන්තයන්ගේ තිබුණ අයෝ කෙරේ තාමත් අර ගුරුගෝල සම්බන්ධය වගේම ඔහුගේ තිබෙච්ච හඬ පිළිබඳව තිබෙච්ච ඒ සුනිසංකත් ඔහුගේ සංගීත විඥානය පිළිබඳව ඔහු තුළ තිබෙච්ච ඒ හැඟීම් සමුදාය මා දන්නවා කෝත්‍රික ආශ්‍රය කරපු කාලේ. නැත්නම් අයෝ මගේ ගීතවලට තව පණක් දුන්නා. අතුරු මිතුරු දඹදිවතුරු තෙන්කල යුවතිය එනතුරු එදා පටන් මේවනතුරු අතැඟිලි ගන්නේ මේ අතැඟිලි ගන්නේ මේ සුවිසුර කියන ගීතය ඔහු ඔහුගේ සරල ජීවිත සටහනකට බාල්වා ලියාගත්තේ ඒකම ඔහු මගේ ගීයක් ගායනා කරුවා මා කිව්වේ අර සුනි ශාන්තියන්න මා ලියවුණ කීර්ති අයෝ ගායනා කරුවා ජේසු පන්දා සිහියට ලංවා ආස කුසේමිනි පානක් නැංගා රාස ධනීදෝ රාස ධනීදෝ ලෝකේ මන්දා නත්තල මේනවා කියලා ඒ ගීතයත් සුනි ශාන්තියන්ගේ තනුවක් අයෝ ගායනා කරුවේ ඒකත් ඉතාමත් ක්‍රිස්තියානි ගීත සමුදායේ විශේෂ තනක් ගන ගීතයක්. ඒ ඔක්කම රණ රණ රණ ගී ගයව ගයව කියලා ප්‍රබල හඬකින් හෝ ගායනා කරුවා සටන මුද්‍රා නාට්‍ය සඳහා ඒ සෝමදා එලිටිකලයන්ගේ සංගීතයට එයත් මා දීපු ගීතයක්. ඉතින් මම මේ ගීත තුළින් මට අයිවෝන් මතුවේ වෙනන්ට මගේ හැම වැඩසටහනකටම ආරාධනා කරුවා. මම විශේෂයෙන්ම ගුවන් රූපවාහිනිය අධ්‍යක්ෂකවරයා කාර්යයන කාලේ ලොකු බණ්ඩාරයමතුමාගේ ලොකු උනන්දුවක් තිබුණා අයිවෝ ඉතා හොඳින් සම්බන්ධ කරගන්න. නමුත් ඔහු ඒවට එච්චර විශේෂයෙන්ම ඇදලා පේන්න සහ මගේ ඉදිරිපත් වෙන ගැටි අඩුයි. ඔහු නිහඬව කලාවක් කරගෙන හිටපු කෙනෙක්. ඉතින් අපි හුඟක් උත්සාහ ගත්ත ඒ අවස්ථාවලදී ඔහු රූපහානි වැඩසටහනට පවා ගන්න. ඔහු ඒවා හුඟක් බොහොම අල්පේච්ච විදිහට ඒවා ප්‍රතික්ෂේප කෙරුවා. නමුත් කෙසේ වෙතත් මම හිතනවා මාත් එක්ක පණ්ඩිත වැඩසටහන වලට විශේෂයෙන්ම තව තව හොකි ප්‍රබල ගීතයක් ගායනා කෙරුවා. ක්‍රීඩා උත්සවයේ ජාතික ක්‍රීඩා උත්සවයේදී ඔහුගේ හඳින් ගායනා කරපු ගීතය අදටනේ මතකයේ තියෙනවා. ඉතින් මම හිතනවා සුනිල් ශාන්තයන් විශේෂයෙන්ම ලොකු භක්තියක් තිබුණා ලොකු හැඟීමක් තිබුණා අයුව ගැන ඔක විශ්වාසයක් තිබුණා. ඔහුගේ හැම පරිශන කාර්යයකටම ඔහු යොදාගත්තා. ඉතින් මම හිතනවා අයුව ඩෙනිස් වගේ ගායකයෙක් දැන් අප තව අපේ විශේෂයෙන්ම ඔහු එළ වස්තාර පිළිබඳව භාෂාවේ තිබෙන සංගීතය පිළිබඳව බොහෝ දුරට හැඟීමක් තිබුණා. සුනිල් ශාන්තයන් භාෂාවේ සංගීතය පිළිබඳව විතර කතා කරනකොට ඒ භාෂාවේ සංගීතය ඉස්මතු කරගන්නට අයෝගේ හඬ යොදාගත්ත අයෝ සුඩක් තිබුණා භාෂාවේ සංගීතයක් තියෙනයි කියන ඒ තිබෙන හැඟීම හොතරක් තිබුණා. ඉතින් මම හිතනවා අයෝ නිහඬ කලාකරුවෙක්, හුදකලා කලාකරුවෙක් ඔව් ඒ වගේම ඔහු නිහතමා අනතිමානී අනතිමානී ගුණය විශේෂයෙන්ම ඔහුගේ සඳහන් කළ යුත්තා. නිහතමානී අනතිමානී ගුණය මා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරනවා. ඉතින් මේ වගේ කලාකරුවන් කලාකරුවෙකු තිබෙච්ච තිබිය යුතු විශේෂම ගුණාංගයක් වන අනතිමානයේ ගුණය පැහැදිලි ලෙස මතුවී පිවිච්ච මේ කලාකරුවා මම හිතුවා ඔහු පතන මම හිතනවා අදහමට අනුව ඔහුගේ දහමට අනුව ඔහු පතන මොක්ෂය අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහත්මයා ලංකා විගීත සාහිත්‍යයේ පෝෂණ දිසාන ලස්ස කැපුණු තවත් නිර්මාණකරුවෙක් තවත් ගායකෙක් සංගීතඥයෙක් පිළිබඳව ලබා දුන්නු ඔහුගේ මතකය සහ පිළිබඳව කීදෑයි බොහොම ස්තුතියි ඔබතුමන්ට තවත් කරුණා තවත් කරුණක් තියෙනවා කියන්න මම හිතනවා ඒකේට මම දැන් තාපව මතක් වුණේ මම මගේ බිරිඳත් ඉතින් යන දවසක ගොඩ වුණා අයෝ ගෙදෙට්ට අයෝ දුන්නා කොබෝ දීලා ගහක් ඔහුගේ බිරිඳ දුන්නා බිරිඳට අපේ ගේ අපේ ගේ ඉදිරි පිටේ කොබෝලිල ගහ පැනගල්ලා තිබුණා. ඒක ලොකු මහා රූක්ෂ ගසක් වෙලා තිබුණා. දැන් ඒක යට තමයි අපේ බිරිඳගේ මල සිරුරත් සම්පත් කරලා තිබුණ එක අවසාන අවධියේ මට මතක් කරනවා දැන් මම මේ එන්න හදනකොට මේ මරණය දැනගත් අවස්ථාවේදී නයි කුඹෝගේ ලීල ගහ මෙරිලා උඩ මම දැනගත්තේ දොට්ට බහිනකොට සම්පූර්ණයෙන්ම උඩ ඒ ගහ මැරලා තිබුණා. ඔව් කම්පනීය තනකට ඔබේ භාෂාව ඔබේ මතකයේ සහයෝගය ගැන බොහොම ස්තුතියි සුන්දර ප්‍රේම මහත්මයා. අපිට මේ වෙලාවේ කතා කරටයි වඩිනසුන් පිළිබඳව සහ ඔබේ තිබෙන ඒ සම්බන්ධතාවය පිළිබඳව ඔබේ මතකය අවදි කරගන්න බොහොම ස්තුතියි. මේ සුනිල් සරත් පෙරේරා සූරින් රචනා කළ ඒ ගීතය. Thank you. උතුරු මිතුරු දඹදිව තුරු අතැඟිලි ගනිනෙමි නිරතුරු එදා පටන් මේ වනතුරු පින් කළ යුවතිය එනතුරු අතුරු මිතුරු දඹදිව තුරු අතැඟිලි ගනිනෙමි නිරතුරු එදා පටන් මේ වනතුරු පින් කළ යුවතිය එනතුරු Thank you. කපුටා සුදු වෙනතුරු පොල් ගහේ දලු ලනතුරු කලු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ තලු ලනතුරු හිස නරකෙස පෑදෙනතුරු යුග යුග ගණනක් යනතුරු සීතාවන්සේ පිවිතුරු පැතූ පැතුම් ඉදු එනතුරු සීතාවන්සේ පිවිතුරු පැතූ පැතුම් ඉදු එනතුරු අභාවතී පහදෙනතුරු මදකු පමා විමුසුමිතුරු අතුරු මිතුරු දඹදිවතුරු අතැඟිලි ගනිනෙමි නිරතුරු එදා පටන් මේ වනතුරු පෙම් කළ යුවතිය එනතුරු සිංහල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් අනලස්වසියේ ජීවිතය කැප කළ විශිෂ්ට නිර්මාණකරුවෙකුගේ සමගන් මම සිටිනවා අයිවා ඩෙනිසන්. ඔහු ගැන කියවන විට ඔහු ගැන කතා කරන විට බොහෝ දෙනෙක්ගේ නම් කියවුණා දේවාර සුරසේන ලංකාවේ ජනගී පරේෂණය සහ ජනගීතය සහ අපේ සංගීත වෙනුවෙන් පළමු මෙහෙවරකාරයේ යෙදුණු නිර්මාණකරුවෙක් ඔහු පිළිබඳ බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ දන්නේ නැහැ අතර. ඉන්පසු සුනිසාන්තයන් අයිවා ඩෙනිසන් කේමදාසයන් හර්ෂ නවබුදු අජන්ත රණසිංහ මේ බොහෝ කෙනෙක් පිළිබඳව ඔහු ගැන කතා කරද්දිත් කතා කරන්න අපිට පුළුවන්කම ලැබුණා සුනිල් සරත් පෙරාරණ ඇතුළු. ඉතින් අපේ නිර්මාණ પરම්පරාවක්ම අපිට අහිමි වූ යුගයක අපි ජීවත් වෙන්නේ. නමුත් අපි දැන් ඕම් පිළිබඳව දැන්වත් අඳුන් තරමේ කතා කළ යුතුයි. අද වගේ දවසක ඕම් පිළිබඳවත් වැඩියෙන් අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. ස්වදේශීය සේවයේ අපි කොහොමත් ඕම් පිළිබඳව කතා කරන සහුන්ගේ ගුණ නිතර අපි කතාව හරකට කරනවා. ඉතින් මේ හෝරාවක් වෙන් කරේ අයිබෝඩින්සුන් පිළිබඳව අද සන්ධ්‍යාවේ 3:30ට පමණ ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. ඉතින් ඒ පිළිබඳව මතක් කරමින් අපි මේ වැඩසටහනට સમાප්තිය සටහන් කරමු. ඔහු ඔහුගේ ගීතයක් අපි තෝරාගත්තා. රෝහණ වීරසිංහන් කියන මේ පරම්පරාවේ ඉන්න විශිෂ්ටතම නිර්මාණකරුවත් සමග ඔහු වැඩ කරා. මේ ගීතය ටීම් ජයරත්න, දමයන්ත ජයසූරිය සහ වලින් සිං ගාන කරන ගීතයක්. ඒ ගීතය අපි සමුගන්නවා. මේ වැඩසටහන නිෂ්පාදන නිෂ්පාදනය කළේ නදීකා ගුණරත්න, ආසංකලනය කළා නිශාන්ත අරුණසිරි මම හිමානන්ද රාජපක්ෂ. අපි අයිබෝඩ් මිනිසුන් පිළිබඳව තව තවත් හොයලා බලන්න ඊළඟ પરම්පරාවට ඌ දෙන අපි දැනුම දානය කරන්නට ඔබටත් ඉඩක් ලැබෙන්න කියලා ඉඩක් උදා කරගන්න කියලා ඉල්ලමින් සහ ප්‍රාර්ථනා කරමින් සමගන්න බොහොම ස්තුතියි දෙයෝ සත්‍යෝ මල් පිට යන දෙයෝ නන්නේ වලින් පැටෙන් දෙයෝ අපේ හිතට වැඩපන් දෙයෝ බලාකුලේ ගැවසෙන දෙයෝ සත්‍යෝ මල් පිට යන දෙයෝ හෙළුරු පාද දිය මත පාවේ නැත සිඳු පසුලේ කිමේ කෙරෙන්නේ ජීවන ගමනේ පරහව නොදැනේ තුන්නත් සයුරේ පාවෙන්නේ අන්තේ වලින් සැතෙන්දේයෝ අපේ හිතට වැඩපන්දේයෝ බලාකුලේ ගැවසෙන දෙයෝ සත්‍යු මන් පිට යන දෙයෝ 天。 පිරුමන් පිට යන දේයෝ පිට යන දෙයෝ සංසේ වලින් දැස හෙන්දෙයෝ අපේ හිතට වැඩ පන්දෙයෝ බලාකුලේ ගැවදෙන දෙයෝ සත්‍යුමන් පිට යන දෙයෝ සංසේ වලින් දැස